හාල් මැස්සාගෙනුත් කමඨාණක්. નિયમિત වේලාවට දායක පිස දාණය දානශාලාවේ මේසේ මත තව ඇත. එළවලු හතරක් බතක් පළතුරු කැවිලි ඊට අයත්ය. දායකයන් ඉවත් වී පසු ඔබට මෙහෙම හඬක් ඇසෙනු ඇත. සැරට මුකුත් නැ හාල් මැස්සු ටිකක් බදිමුද? කප්පිය කුටියේ විනයානුකූලව පාවිච්චි කිරීමට වීලි ආහාර ඇත. ඔබ සාමණේර නිසාම හාල් මැස්සන් සුද්ධ කිරීම ඔබට පැවරුණු ඇත. ඔබ ඒට නොගැටෙන්න. මඟ හැර නොයන්න. අභියෝගයට මුහුණ දෙන්න. සමහර ඔබ මස් මාංශ නොවළඳන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ ගැන නොසිතන්න. ඔබ ඔළුව කඩන කඩන හාල් මැස්සා සංසාරේ ඔබේ මව, පියා, ඥාතියා, දරුවාව සිටින්නට තැයි සිතන්න. මේ හාල් මැස්සා සංසාරයේ සක්විති රජවද දෙවියෙක්වද ප්‍රේතයෙක්වද ඉන්නට ඇතැයි ඔබ දකින්න. ඔබේම කල්යාණ මිත්‍රාව සිටින්නට ඇතැයිද ඔබ දකින්න. සෑම මිනිසෙකුටම සෑම සත්වයකුටම මේ ගලපා බලන්න. මේ හාල්මැස්සා සංසාරයේ පැවිදිව ඉන්නට ඇතැයිද සිතන්න. පැවිදිව සිටියත් නැවත හාල්මැස්සෙක් වූයේ කෙසේද යන්නත් ඇයිද යන්නත් සිතන්න. මේ හාල්මැස්සා සංසාරයේ තම කුසින් රහතන් වහන්සේලාවද විහිකොට ඇතැයි සිතන්න ඔබ දක්සවන්න. ඔබ ලබන මේ අවබෝධය නිසා හාල්මැස්සාටද ඔබ හදවතින් පින් දෙන්න. බලන්න ඔබ හාල්මැස්සන්ගෙනුත් ලැබුව කමටහන ගැඹුර. හොඳයි ඔබ මට හාල්මැස්සෝ අතගන්න බෑ. මම නිර්මාංසයි කියලා ගැටුණා නම් ආරණ්‍ය හැර ගියා නම් ඔබට මේ කමටහන් ලැබෙනවද? ඔබ දැන්ම ඉක්මන් වෙන්න අවශ්‍ය නැහැ. හාල්මැස්සා තුල සත්‍යක් පුද්ගලයෙක් ඉන්නවද කියලා දකින්න. මුලින්ම ලැබුණ කමටහන් ප්‍රයෝජනෙට ගන්න. සංසාරයේ ගැඹුර දකින්න. සංසාරය ගැන බිය ඇති කරගන්න. ඒ ඒ වැඩිම තුළ ඔබේ ප්‍රඥාව තීව්‍ර කරන විට ඔබට අවබෝධය ලැබේවි. හාල් මැස්සා තුළ සත්‍යත් පුද්ගලයක් නොමතෙහි ඇත්තේ අනිත්‍යභාවයට පත්වන ධාතු කොටස් පමණක් බව ඔබට මෙලෙස වැටහෙන්නේ නැතිනම් ඔබ ඉවසන්න. ඔබට ප්‍රඥාව වැඩෙන විට මෙම ධර්මතාවය අවබෝධ වේවි. ඔබ මෙවන් අවබෝධයක් ලැබෙමින් පසුවනට හාල් මැස්සු වැදුම රස බලන අය ලබන්නේ රස තෘෂ්ණාව පමණක් බව සිතන්න. වර්තමානයේ ගිහි වූද පැවිදි වූද ඔහු නැවත සසර හාල් මැස්සෙක් වීමේ ඉඩකඩ එසේම විවෘතව පවතින දකින්න ඔබ දක්ෂවන්න. සසර නැවත මව් කුසක් බිත්තරයක් වලට නොයන්නට ඔබ දක්ෂවන්න. එසේ නොවුනහොත් යම් දවසක මෙම හාල් මැස්සාම මිනිසෙකුව ඉපිද ඔබ හාල්මැස්සෙක් වෙයිද ඔබවද මෙපරිද්දෙන්ම බැදුමට ගනු ඇත පෙර භවයක මේ හාල්මැස්සා පැවිදිව කළ ක්‍රියාව වර්තමානයේදී ඔබ නොකරන්න ඔබ නිර්මාංශයයි උදන් ඇනීමෙන් ඔව් මාංශයයි පිළිකුල් කිරීමෙන් දිව ඉල්ලන ඉල්ලන රස දීමෙන් රැස් වෙන්නේ තණ්හාවයි ඔබ කල යුත්තේ රස ඉල්ලා ඇති වූ සිත අනිත්‍ය බව දැකීම පමණයි